තෙරුවන් සරණයි හැම දිනකටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ උපේක්ෂා පාරමිතාව 10 වෙනි පාරමිතාව පිළිබඳව දේශනාව ආරම්භ කරන්නට යෙදුණා. පසුගිය සතියේ අපි බොහෝ කරුණු කතා බහ කළා. උපේක්ෂාව අපි කොහොමද හඳුනාගත යුත්තේ ඒ අඥාන උපේක්ෂාව ඥාන සම්පයුක්ත උපේක්ෂාව වශයෙන් දෙආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව උපේක්ෂා බ්‍රහ්ම විහාරය සහ උපේක්ෂා පාරමිතාව වශයෙන් දෙවිධයකින් අපි පුරුදු පුහුණු කරන්නේ කවර ආකාරයෙන්ද කියන මේ කාරණා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. අද දවසෙත් අපි උපේක්ෂා පාරමිතා පිළිබඳව ඉදිරි කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය සතියේ සිහිපත් කළා උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය, ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රමය ආදී අපට මේ සතියේ කතා බහ කරන්නට අවස්ථාව තියෙන බව. එතකොට මූලික වශයෙන් උපේක්ෂාවයි කියලා කියන්නේ අනුනය පටිඝ විද්ධාංශනී ඊටානිට්ඨේසු සත්ත සංඛාරේසු සමප්පවත්ති මේ කාරණය තමයි. ඒතර අනුනය පටිඝ විද්ධාංශනී අනුනය කියලා කියන්නේ අනුව පැවතීම ඒ කියන්නේ ඇලීම බැඳීම තෘෂ්ණාව මුල් කොටගෙන ක්‍රියාත්මක වීම පටිඝ කියලා කියන අරමුණෙහි ගැටෙන ස්වභාවය ඇලීම් ගැටීම් වලින් තොර බව සහ ඉත්තානිට්ඨේසු සත්ත සංකාරේ ඉත්තානිට්ඨ කියලා කියන්නේ ඉෂ්ඨ කියලා කියන්නේ Tamanta ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ආරම්මන අනිෂ්ට කියලා කියන්නේ අප්‍රියමනාප ආරම්මන. එහෙම නැත්නම් තව විදිහකින් අපිට හඳුන්වන්නට පුළුවන් කුසල විපාක වශයෙන් ලැබෙන අරමුණු තමයි ඉෂ්ඨාරම්මන. අකුසල කර්ම විපාක වශයෙන් ලැබෙන ආරම්මන තමයි අනිෂ්ඨාරම්මන. එතකොට මේ ඉෂ්ඨානිෂ්ඨා ඉෂ්ඨ අනිෂ්ඨ ආරම්මන දෙකෙහිදීම ඒ දෙආකාරයෙන්ම ක්‍රියාත්මක වන සත්ත්ව සංඛාර විඥානයේ සහිත පංචස්කන්ධයක් සම්බන්ධව හෝ එහෙම නැත්නම් විඥාණයෙන් තොරව අවශේෂ රූපස්කන්ධයන් ක්‍රියාත්මක වෙන තැනක අපේ ෂඩේන්ද්‍රයන්ට ඒවා යොමු වෙන අවස්ථාවෙහිදී අපිට පුළුවන් ද අනුනාය පටිඝ ස්වභාවයකටපත් වෙන්නේ නැතිව අර ඉෂ්ඨානිෂ්ඨ ධර්මයන් පිළිබඳව සමව වෙනසක් නැතිව ඉෂ්ඨ ධර්මයන්හි උද්දාමයටපත් නොවි අනිෂ්ඨ ධර්මයන්හි ගැටෙන්නේ නැතිව ඉෂ්ඨ ධර්මයන්ට අනුකූල භාවයක් දක්වන්නේ නැතිව අනිෂ්ඨ ධර්මයන්ට ගැටුම්කාරී ස්වභාවයක් දක්වන්නේ නැතිව අපිට පුළුවන් ද මනස සමව පවත්වන්න. අන්නේ ගුණය තමයි උපේක්ෂා කියලා දියුණු කළ යුතු පාරමිතාව හැටියට අපි කතා බහ කළේ. එතකොට විශේෂයෙන්ම එහිදී අපි කතා කළා උපේක්ෂාව කියන වචනේ අපිට ධර්මයේ හමු වෙනවා චෛතසික ධර්මයක් හැටියට తත්‍ර මජ්ජත්තතා චෛතසිකය. ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ වේග සමතාවය ඇති කරන චෛතසික ධර්මය. එතකොට ගුණයක් හැටියට අපි කතා කරනකොට චිත්තචෛතසික බොහෝ ගණනකින් ක්‍රියාත්මක වෙන මනෝභාවයක් හැටියට තමයි උපේක්ෂාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහිදී ප්‍රධාන ගති ලක්ෂණය තමයි අර ඉෂ්ඨානිෂ්ඨ ධර්මයන්හි නොයැලෙන නොගැටෙන මධ්‍යස්ත ගතිය. එතකොට ඒ తত্ত্বය යම්කිසි කෙනෙක් තුළ අඥාන භවින් ගොඩනගෙන්නත් පුළුවන් ප්‍රඥාවෙන් ගොඩනගෙන්නත් පුළුවන් අඥාන භවින් ගොඩනගෙනවා කියලා කියන්නේ අනිත් කෙනාට යමක් සිද්ධ වුණාට ඒක මට අදාළ නැහැ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට එහෙම වුණේ නැහැනේ කියලා ආත්ම මූලික හැඟීමෙන්, පටු හැඟීමෙන් යුක්තව ලෝකයේ දිහා බලනකොට අනුන්ට සිද්ධ වෙන සැප දුක්වලදී විශේෂයෙන් දුක් අනුන්ගේ දුකෙහිදී අපිට කිසිදු කම්පාවක් නැතුව සමව මනස පවත්වා ගන්න. එහෙම නැත්නම් කැළඹීමක් නැතුව මනස පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතනත් යම් උපේක්ෂා ස්වභාවයක් අපට ප්‍රකට වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට දුකක් විපතක් පැමිණෙනකොට ඒ පැමිණෙන දේවල් වල තියෙන බරපතලකම තේරුම් ගන්නට බැරිකම නිසා ඒ පිළිබඳව ගැටුමක් නැති තත්වයක් සමහර විට ප්‍රකට වෙන්නට පුළුවන්. එතකොට ඒ අවස්ථා දෙකේදීම අඥාන බව තමයි මූලික වෙන්නේ ඒ නොකැළඹෙන ගතියට. නමුත් ඒක අපිට ගුණයක් හැටියට කතා කරන තරදී අපි කතා කරන පිරිපුන් උපේක්ෂා ගතිය කියලා හඳුන්වන්න බෑ. නමුත් අර සැලෙන්නේ නැති කලබලයක් නැති වික්ෂප වික්ෂිප්ත වෙන්නේ නැති චිත්ත පීඩා විඳින්නේ නැති එහෙම එක්තරා මධ්‍යස්ත ගතියක් එහෙම නැත්නම් සංසුන් ගතියක් අපිට ප්‍රකට වෙනවා. ඒතර ඒබඳු උපේක්ෂාවක් ඇති වෙන්නේ අඥාන බව මූලික කොටගෙන. ඥාන උපේක්ෂාවයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් හේතුඵල තේරුම් අරගෙන ඒ වගේම ත්‍රිලක්ෂණ ධර්ම තේරුම් අරගෙන ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වල ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන ඒ ක්‍රියාකාරීත්වය තුළ අනුන්ට යහපතක් සිද්ධ වෙනවා දකිනකොට හේතුඵල වශයෙන් ඒ යහපත සිද්ධ වෙන ආකාරය දකිමින් තේරුම් ගනිමින් එතනදී මධ්‍යස්ත වීම. එතකොට කරුණාව ඇති වෙන්නට ඕන තන කරුණාව ඇති වෙන්නට ඕන මෛත්‍රිය ඇති වෙන්නට ඕන තන මෛත්‍රිය ඇති වෙන්න ඕන මුදිතාව ඇති වෙන්නට ඕන තන මුදිතාව ඇති වෙන්නට ඕන ඒ වගේම ඒ අපේ මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් අමුතු යහපතක් ලෝකයට සිදු කළ නොහැකි තැන්වලදී වගේම එය ගුණයක් හැටියට දිනු කරනකොට අපිට අනුන්ගේ සැපයේදී මධ්‍යස්ත මානසික තත්ත්වයක් පවත්වන්නට පුළුවන් වෙනවා ඊළඟට අනුන්ට පැමිණෙන දුකෙහිදී අමුතුවෙන් කරුණාව මතු කරන්න යන්නෙත් නැතිව අමුතුවෙන් මෛත්‍රිය මතු කරන්න යන්නෙත් නැතිව අපිට හේතුඵල වශයෙන් මේ ගැටලුව නිර්මාණය වුණේ කොහොමද කියලා නුවණින් දැනගෙන ඒක වෙනස් කළ නොහැකි බවක් අපට ප්‍රකට වෙනවා නම් ඒ ඥාන සංප්‍රයුක්ත බව තුළ අපේ මනස මදහත්ව නිහඬව පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ වගේ අනුන්ට පැමිණෙන සැපේදී අනුන්ට පැමිණෙන දුකෙහිදී උස් පහත් වීමකින් තොරව වෙනසක් නැතුව මෙත්තා කරුණා මුදිතා ආදී මතු කරගන්නට යන්නේ නැතිව මධ්‍යස්ථ ස්වභාවයෙන් පවතින ගතිය තමයි ඥාන සංප්‍රයුක්තව එහෙම පවතින්නට පුළුවන් නම් ඒක තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාර හැටියට හඳුන්වන්නේ. උපේක්ෂා පාරමිතා කියලා කිව්වේ තමන්ට පැමිණෙන සැප දුක්වලදී සැපෙහිදී උද්දාමයටපත් නොවේ දුකෙහිදී ගැටීමටපත් නොවේ මේ සැප දුක් දෙක පිළිබඳව මධ්‍යස්තව පවතින්නට පුළුවන් ගතිය. ඒතකොට ඔය කාරණා ටික තමයි අපි පසුගිය සතියේ කතා බහ කළේ. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය. ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කියලා කියන්නේ අපිට යම්කිසි ගුණයක් දියුණු කරගන්න ඕන නම් ඒ ගුණයෙහි තියෙන වටිනාකම එහි තියෙන අවශ්‍යතාවය ඒකෙන් අපට අවශේෂ ගුණධම් වඩන්න ලැබෙන අනුග්‍රහය අපේ ප්‍රධාන ඉලක්කය වූ නිර්වාණ අවබෝධයට එහි තියෙන ප්‍රයෝගීතාව මේවා පිළිබඳව අපි හොඳට කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. එතකොට තමයි අපිට මේ ගුණය පිළිබඳව ලොකු හැඟීමක් එන්නේ. අපි මේට ඉහතදී කතා කරලා තියෙනවා ඕනෑම යහපතක අපිට වැඩෙන්නට ඕන නම් ඒ පිළිබඳව ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්දය කියන්නේ කැමැත්ත ඇති කරගන්නට ඕන. චිත්තය කියන්නේ ඒ ගැනම නැවත නැවත සිතන ගතිය, සිතන ගතිය පවත්වා ගන්නට ඕන. ඊළඟට වීරය ඒ සම්බන්ධව පවත්වන්න ඕන. ඒ වගේම ඒ ගුණය වැඩි දියුණු කරන්නට අදාළ හේතු ප්‍රත්‍යාදී පිළිබඳ විමසිලිමත් ප්‍රඥාවෙන් ස්ථානෝචිතව අවස්ථාවෝචිතව උපාය කෞශලයෙන් යුක්තව ඒ ගුණය දියුණු කරන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. එතකොට මේ මේ විදිහට අපි ක්‍රියාත්මක වුණොත් තමයි යම්කිසි ගුණයක් අපිට වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට උපේක්ෂා පාරමිතාව අපිට වැඩි දියුණු කරන්න නම් ඒකේ තියෙන වටිනකම, ඒකේ තියෙන අවශ්‍යතාවය, ඒකේ තියෙන වැදගත්කම. එතකොට අපේ ප්‍රධාන ඉලක්කයට ඒක කොච්චර අත්‍යවශ්‍ය ධර්මයක්ද කියන බව කල්පනා කරලා බලනකොට තමයි ඒ ගුණය දියුණු කරගැනීමේ ඡන්දයක්, චිත්තයක්, වීරයක්, විමර්ශාවක් අපි තුල ගොඩනැගෙන්නේ. ඒ නිසා සෑම පාරමිතාවකදීම පාරමිතාවලදී පමණක් නෙවෙයි අවශේෂ ඕනෑම ගුණයක් දියුණු කරගන්න නම් ඒ පිළිබඳව සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම අපට විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට රේරුකාණේ මහානායක හාමුදුරුව පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථයේ ඒ උපේක්ෂාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය විශේෂයෙන් දක්වනවා අවශේෂ පාරමිතා ධර්මවලට මේ උපේක්ෂා පාරමිතාව කොච්චර ප්‍රයෝගී වෙනවද උපකාර වෙනවද කියන කාරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මහානායක හාමුදුරුවෝ මෙහි ප්‍රතිවේක්ෂා ක්‍රමය දක්වලා තියෙනවා. උපේක්ෂා පාරමිතාවට උත්සාහය ඇතිවනු පිණිස මතු දැක්වෙන කරුණු මෙනෙහි කළ යුතුය. තමන්ට ස්තුති කරන, ගරු බුහුමන් කරන, උපකාර කරන සත්වයන් ගැන සතුටු වී ඔවුන් කෙරෙහි ඇලීමත්, අවමන් කරන, කරදර කරන සත්වයන් කෙරෙහි කිපී ඔවුන්ට වෛර කිරීමත්, එසේම ඉෂ්ට වස්තුන්ට ඇලුම් කිරීමත්, අනිෂ්ට වස්තුන් පිළිකුල් කොට බැහැර කිරීමක් ලෝකයේ සාමාන්‍ය සත්වයන්ගේ ස්වභාවය. ඒ උසස් ගතියක් නොව ලාමක ගතියකි. ඒ ස්වභාවය පවත්නා තුරු ඔවුන්ට සසර දුකින් නොමිදිය හැකියි. හිතාහිත සත්වයන් කෙරෙහි හා ඉෂ්ඨානිෂ්ඨ වස්තුන් කෙරෙහි සමසිත ඇති බව මහා ගුණයකි. ෂඩංගෝපේක්ෂාව නම් වූ රහත් ගුණයටත් තාදී ගුණය නම් වූ රහත් ගුණයටත් මේ උපේක්ෂා පාරමිතා බොහෝ සමානකම් ඇති ගුණයකි. එය දානාදී පාරමිතා නවයටම එය දානාදී පාරමිතා නවයටම ඊතා උපකාර ගුණ ධර්මයක්. දැන් මෙතන කියනවා රාතන් වහන්සේලා තුල පවතින ෂඩංගෝපේක්ෂාවට සහ තාදී ගුණයට මේ උපේක්ෂාව බොහෝ දුරට සමානයි කියලා. මොකද ෂඩංගෝපේක්ෂාව කියන්නේ ෂඩංග කියලා කියන්නේ අංග 6කින් පැති 6කින් ක්‍රියාත්මක වෙන උපේක්ෂාව. රහතන් වහන්සේගේ උපේක්ෂාව ෂඩේන්ද්‍රයන් සම්බන්ධවම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඇසින් රූපයක් දකිනකොට ඉෂ්ට රූපේහි ඇලෙන්නේ නැතුව අනිෂ්ට රූපේහි ගැටෙන්නේ නැතිව දකින ඕනෑම ඉෂ්ටනිෂ්ට රූපයක් පිළිබඳව මධ්‍යස්තව පවතින්නට පුළුවන් ගතිය එක් උපේක්ෂාවක්. ඊළඟට කනින් අහන ශබ්ද පිළිබඳව ප්‍රියශීලී ප්‍රියමනාප ශබ්දයන් පිළිබඳව ඇලෙන්නෙත් නැතුව අප්‍රියමනාප කර්කශ ශබ්දයන් පිළිබඳව ගැටෙන්නෙත් නැතුව සම සමව පවතින්න පුළුවන් බව එක් උපේක්ෂාව මේ විදිහට චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන ආරම්මණයන් පිළිබඳව මධ්‍යස්තව සමව පවතින්නට පුළුවන් ගතිය ෂඩංග උපේක්ෂාව එතකොට මේ උපේක්ෂා පාරමිතාව ඊට ගොඩක් සමානයි කියලා කියන්නේ ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒකම නේද අපි පුහුණු කරන්න ඕන ඊට සමානයි කියන්නේ ඇයි වෙනතුනි මෙතන වෙනසක් තියෙනවා වෙනස තමයි රහතන් වහන්සේගේ මනසේ ඒ උපේක්ෂාව ගොඩනැගෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නැති බව නිසා එතකොට අපේ මනසේ මේ උපේක්ෂාව පාරමිතාවක් හැටියට දියුණු කරන්න වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා තිබියදී ප්‍රඥාව මූලික කොටගෙනයි අපිට මේ උපේක්ෂාව දියුණු කරන්නේ. එතකොට එතන පැහැදිලි වෙනසක් තියෙනවා. රහතන් වහන්සේගේ උපේක්ෂාව උන්වහන්සේට කොහොමත් ඒ ෂඩේන්ද්‍රයන්ගෙන් එන අරමුණු පිළිබඳ ඇලීම් ගැටීම් ඇති වෙන්න විදිහක් නැහැ. ඇලෙන්න ගැටෙන්න අදාළ මූල හේතුන් උන්වහන්සේගේ චිත්තාභ්‍යන්තරේ නැති නිසා. ඒවා මුලින් උපුටා දමලා තියෙනවා. එතකොට ඒක එක තත්වයක්. දැන් සාමාන්‍ය පුද්ගලයාට ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනකන්නේ පාරමිතාව අවශ්‍ය වෙන්නේ. අරහත්ත්වයටපත් වුණාට පස්සේ 아무තු පාරමිතාවක් ඕනේ පාරමිතා කියන්නේ ඒ පරතරට පමුණුවන ක්‍රියාවලිය, ඒ ඵලය ගොඩනගන්නට අවශ්‍ය වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල පුහුණු කරන කාලේ අපි අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේගේ ෂඩංග උපේක්ෂාවයි අපි පුහුණු කරන උපේක්ෂා පාරමිතාවයි එකක්ම නෙමෙයි. මේක හරියට උදාහරණයක් හැටියට අපි පෙර දිනකත් සිහිපත් කළා. දැන් රොන් මඩ සහිත භාජනයක අපි සොලවන්න නැතුව තියෙන තාක්කල් රොන් මඩ ටික යටට බහැලා වතුර ටික පිරිසිදු වෙනවා. එතකොට ඒක එක තත්ත්වයක්. අපි පානීය ජලය බෝතලයක් ගත්තාම ඒකෙත් වතුර පිරිසිදු. ඒක තවත් තත්ත්වයක්. එතකොට පානීය ජල බෝතලය කැළඹුණා කියලා ඒක අපවිත්‍ර වෙන්නේ නැහැ. හැබැයි අර අපි ළඟ තියෙන බඳුනේ රොන් මඩ අඩිය තියනකොට ඒක කැළඹුණොත් ඒක අපවිත්‍ර වෙනවා. ඒ නිසා රොන් මඩ අඩිය තැන්පත් වෙලා තියෙන භාජනයේ වතුර ටික පිරිසිදුව පවත්වා ගැනීම සහ අර පානීය ජලයේ බෝතලයේ වතුරවල පිරිසිදු බව කියන එක පිරිසිදු බව හැටියට ගත්තාම එකක් වගේ පෙනුනට මේක අවස්ථා දෙකක්. අන්න ඒ වගේ රහතන් වහන්සේගේ මනසේ උන්වහන්සේගේ චිත්තසංතානේ ඒ ප්‍රශ්නය ඒ අර්බුදය ඇති කරන්න අදාළ මූලයන් නැහැ. ඒ මූලය අහෝසි කරලා තියෙනවා. ඒතකොට ඒක සාමාන්‍ය දෙයක් හැටියට සලකනවා නෙමෙයි. ඒක එතනටනේ අපි කවුරුත් මේ යන්නට වෑයම් කරන්නේ. එතකොට ඒ උන්වහන්සේ එහි ඵලය භුක්ති විඳින අවස්ථාව. දැන් අපි මේ මාර්ගයේ යන අවස්ථාව. එතකොට මාර්ගයේ යන අවස්ථාවයි ඵලය භුක්ති විඳින අවස්ථාවයි කියලා කියන අවස්ථා දෙකක්. සෝවාන් මාර්ගඥාන එකක් ඵල ඥාන එකයි. එතකොට ඵලසිත එහි ප්‍රතිඵලයයි භුක්ති විඳින්නේ. ඒ නිකලස් බව විඳිනවා. එහෙම නැත්නම් නිකලස් බව අත්දකිනවා. එතකොට මාර්ග ඥානයේදී නිකලස් භාවයේ ඇති කරනවා. එතකොට මේක අවස්ථා දෙකක්. එක වගේ සමාන ගතියක් තියෙනවා. චෛතසික වශයෙන් ගත්තොත් සමාන ගතියක් තියෙනවා. නමුත් ක්‍රියාකාරීත්වයේ හැටියට ඵලය අත්විඳීම සහ මාර්ගය වැඩිම කියන එක අවස්ථා දෙකක්. ඒ නිසා තමයි මහානායක හඳුරු මෙතන පැහැදිලි කරන්නේ රහතන් වහන්සේගේ ෂඩංග උපේක්ෂාව නම් වූ ගුණයට මේ උපේක්ෂා පාරමිතාව යම් සමානකමක් තියෙනවා. ඒතර 100% ඒකමයි කියලා කියන්න බෑ. නමුත් ඊට සමාන ගතියක් තියෙනවා. අර ගුණය තමයි පැවැත්විය යුත්තේ. හැබැයි මේ తত্ত্বය වෙනස්. අතන කෙලසෙන්නට සාධක නැති බවත් එක්කලා ඒ පිරිසිදු බව, ඒ මධ්‍යස්ත බව රැකලා තිනවා. මෙතන කෙලසෙන්නට සුදුසු සාධක තිබියදී අපිට ඒවා යටපත් කරගෙන ප්‍රඥාවෙන් මේ මට්ටම ගොඩනගන්නට සිද්ධ වෙන උත්සාහය. ඒ නිසායි මේ සඳහා අපට වීරිය, අදිෂ්ඨානය, කැපවීම අවශ්‍ය ඊළඟට తాදී ගුණය නම් වූ රහත් ගුණයටත් මේ උපේක්ෂා පාරමිතාව බොහෝ සමානකම් තියෙනවා. අර తాදී ගුණය කියලා කියන්නේ මොකක්ද? රහතන් වහන්සේ කියන්නේ ක්ලේශ ප්‍රහාණය කළාට පස්සේ උන්වහන්සේට ලාභාලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක කියන මේ ලෝක ධර්ම 6 ලෝක ධර්ම 8 පිළිබඳවම උන්වහන්සේගේ මනසේ උස් පහත් වීමක් නැහැ. එතකොට එතන කියන්නේ අර නිකලස් භාවය නිසා ඇතිවෙන විශේෂ ඵලයක්, විශේෂ තත්ත්වයක්. එතකොට රහතන් වහන්සේගේ මනසේ ඒ අෂ්ටලෝක ධර්මයන් පිළිබඳව උස් පහත් නොවන ගතිය උපේක්ෂාවක් ඒක හඳුන්වනවා తాදී ගුණයයි. එතකොට ඒ උන්වහන්සේගේ తాදී ගුණය ගොඩනැගෙන්නේ තර නිකලස් බව පදනම් කොටගෙන. එතකොට අපි මේ පුහුණු කිරීමේදී අපි පුහුණු කරන්න ඕන කරන්නේ අෂ්ටලෝක ධර්මයන්හි කම්පා නොවන මධ්‍යස්ත ගතිය තමයි පුරුදු කරන්නේ. අර ෂඩේන්ද්‍රයන්ට අරමුණු වෙන ධර්මයන් ස්ථාරිෂ්ඨ ධර්මයන් පිළිබඳව මධ්‍යස්ත ගුණය තමයි අපටත් පුරුදු කරන්න වෙන්නේ. ඒ නිසා ඒක අර්ථ වශයෙන් ගත්තොත් එක් අර්ථයක්. හැබැයි පසුබිම වශයෙන් ගත්තොත් වෙනස් වූ පසුබිම් දෙකක් මත තමයි රහතන් වහන්සේ ක්‍රියා කරන්නේ ප්‍රතඥන පුද්ගලයා ක්‍රියා කරන්නේ. ඒ නිසායි මේක 100%ක් සමානයි කියන්නේ නැතුව බොහෝ දුරට සමානයි කියන කාරණය නායක හඳුරු පැහැදිලි කරා. ඊළඟට උපේක්ෂාවෙහි නොපිහිටි තැනැත්තාට දානාදී පාරමිතා මනවින් නොපිරිය හැකිය. දානාදී අවශේෂ පාරමිතා 9ම සම්පාදනය කරන්නට මේ උපේක්ෂා ගුණය විශේෂයෙන් අවශ්‍යයි කියන බව මෙහිදී පැහැදිලි කරන්නේ. සත්වයන්ගෙන් කොටසකට ඇලුම් කරන කොටසකට වෛර කරන තැනැත්තාට සුද්ධ චේතනාවෙන් දන් දීම දුෂ්කරය. හේ ඇලුම් කරන පුද්ගලයන්ට ඇල්ම නිසා දෙන්නේය වෛර කරන පිළිකුල් කරන පුද්ගලයාට නොදෙන්නේය ඉෂ්ට වස්තුන්ට ඇලුම් කිරීමත් දීමට බාධාවකි එතකොට දැන් සත්ව පුද්ගලයන්ට ඉෂ්ට වූ තමන් ප්‍රිය වූ සත්ව පුද්ගලයන් කෙරෙහි ඇලෙන ගතිය දන් දීමට බාධාවක් වෙන්නේ කොහොමද? අර කැමැති පුද්ගලයාට වැඩිපුර දෙනවා අකමැති පුද්ගලයාට නොදීම. ඒතකොට ඒ තනත්තාගේ දාණය පිරිසිදු දානයක් නෙමෙයි. ඒක නිකන් පක්ෂග්‍රාහී අනුග්‍රහයක් විතරයි. ඊළඟට ද්‍රව්‍ය වලට තමන් ඇලුම් කරනකොට තමන් වැඩිපුර ඇලුම් නොකරන කොටස දෙනවා ඇලුම් කරන කොටස නොදී. ඉතින් එතකොට ඒකත් පිරිසිදු දානයක් නෙමෙයි. දැන් මොකක්වත්ම නොදී ඉන්නවට වඩා අහක දාන එක හරි දෙන එක හොඳයි. දැන් අපි දකිනවනේ සමහර වෙලාවට ගම් වතුර ආධාර එකතු කරන්න ගියාම ඊළඟට මොකක් හරි හදිසි ව්‍යසනයකදී ආධාර ඉල්ලනකොට ඒ වෙලාවට තමයි මිනිස්සු තමන්ගේ අල්මාරිය සුද්ධ කරගන්න බලන්නේ. ගෙදර තියෙන ඒ වැඩකට නැති ඒවා ඔක්කොම කොහොම හරි දීලා දාන්න උත්සාහ කරනවා. එතකොට මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි මේ ලැබිච්ච අවස්ථාවේදී මේ පරණ ඇඳුම් ටික අයින් කරගන්න ඕන, ගේ සුද්ධ කරගන්න ඕන, මේ අපිට වැඩක් නැති ප්‍රයෝජනයක් නැති දේවල් ටික දීලා දාන්න ඕන කියලා තමන් නිදහස් වීමේ අදහසින් එහෙම කරන්න පුළුවන්. එතකොට ඒක උසස් දාන චේතනාවක් නෙමෙයි. හැබැයි ඒ ක්‍රියාවම කෙනෙකුට තව විදිහකට කරන්න පුළුවන්. මේවා අපි පාවිච්චි කළේ නැති වුණාට මේවා අසරණේකට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපිට හොඳම දේවල් දෙන්න නැති වුණාට අඩුතරමින් මේක හරිය මිනිස්සුන්ට යහපතක් කරන්න පිහිටක් කරන්න දෙන්න ඕන කියලා අර ප්‍රතිග්‍රාහකයා කෙරෙහි සැබෑ කරුණා මෛත්‍රියකින් යුක්තවම අර තමන් පාවිච්චි නොකරන දේ දෙන්නත් පුළුවන්. එතකොට මේක අවස්ථා දෙකක්. ක්‍රියාව එකමයි. අර ෂඩංග උපේක්ෂාවයි අපි පුහුණු කරන උපේක්ෂාවයි ගැන කිව්වා වගේ තමයි කාරණේ ගත්තන් පස්සේ අපිට මතු පිටින් පේන්නේ එකම එකම ඵලයක් පේන්නේ. හැබැයි ඒක පදනම් දෙකක් මත තමයි ගොඩ නැගෙන්නේ. කෙනෙක් ආත්මමූලික සංඥාවෙන් මේ තමන්ට අනවශ්‍ය දේවල් වලින් නිදහස් වෙන්න ඒක කොහොම හරි දීලා දාන්න උත්සාහ කරනවා අනිත් පුද්ගලයා අනිත් කෙනා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් යුක්තව තියෙන දේ දෙන. එතන මේක අවස්ථා දෙකක්. දැන් මේ කාරණය හුඟක් වෙලාවට බුද්ධ පූජාව තිබීම ආදී පිළිබඳවත් බොහෝ දෙනා මේවා තර්ක විතර්ක කරන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉඳුල් බතුත් වැළඳු අය උන්වහන්සේ ඉතුරු වෙන දේත් උන්වහන්සේ පිළිගත් අය උන්වහන්සේ මේ මේ රන් බඳුන් රිදී බඳුන් අපේක්ෂා කළේ නැහැ තියෙන මැටි බඳුනේ හරි උන්වහන්සේ පාවිච්චි කළා එතකොට ඒක සත්‍ය කතාව හැබැයි අපට රන් බඳුන් රිදී බඳුන් තියෙද්දි අපි බුදුරජාණන් වහන්සේට මැටි බඳුනේ පූජා කරන්න හිතන්නේ මොකක් නිසා එතනයි වැදගත්නේ චේතනාහම් භික්කවේ කම්මවදා ඒ මුල් වෙන චේතනාවේ තමයි අපේ කුසල අකුසල කර්මයන් පිළිබඳ සාධකේ රඳා පවතින්නේ. මැටි බඳුනේද අපි පූජා කරන්නේ රන් බඳුනේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. රන් බඳුන රිදී බඳුන තිබියදී අපි මැටි බඳුන පාවිච්චි කරන්නේ සෞඛ්‍ය සම්පන්න බව ගැන කල්පනා කරලාද? ඖෂධයේ ගුණාත්මක බව රැඳෙන්නට කල්පනා කරලාද? එහෙම නැත්නම් මේ හොඳ ඒවා අපිට තියෙන්න ඕන මේ නැති බුදුහාමුදුරන්ට පූජා කරන දේ මොකක පූජා කළත් කමක් නැහැ නේ කියන අදහසින්. ඒතර පොල් කටුවේ පූජා කළත් කමක් වෙන වෙන දෙයක් අපි ළඟ නැත්තම්. හැබැයි අවශ්‍ය දේ හොඳ දේ තියාගෙන අපි පොල් කටුවේ පූජා කරනවා නම් ඒක යෝග්‍ය නැහැ. ඉතින් දුගියාට මගියාට අසරණයාට යමක් දෙන තැන්වලදී අපිට තියෙන ඔක්කොම අපි දෙන්න ඕන කියලා නියමයක් නැහැ. බුදු පූජාවක් තියෙනකොට උනත් අපිට තියෙන සියල්ල අපි බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන කියලා නියමයක් නැහැ. ඒ සියල්ලක් අපි ඥාන සම්ප්‍රයුක්තව සමතුලිත කරගන්න ඕන. නමුත් එතන කුසලයේ ජනිත වෙන්නේ අපි සිතන විදිහත් එක්ක. අපි කල්පනා කරන විදිහත් එක්ක. පුළුවන්කම තියෙද්දී හැකියාව තියෙද්දී එය නොකොට අපි අල්ප මාත්‍රයෙන් ඒක නොසලකා හැරීමෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට කර්මය ජනිත වෙන්නේ ඒ විදිහට. එතකොට අපට සසර ගමනේ ලැබෙන්නේ අනුන් අහක දාන, අනුන්ට වැඩකට ගන්න බැරි දේවල්, අනුන් ඉවතට වෙසි කරන දේවල්, එතකොට ප්‍රයෝජන ගන්න බැරි දේවල්, පාවිච්චි කරන්න බැරි දේවල්, අනුන් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච කොටස් ඒවා තමයි අපට සසර ගමනේදී එතකොට උරුම වෙන්නේ ඒ වපුරු දෙහි අස්වැන්නේ. මොකද චේතනාව ඒක. හැබැයි අපි අපට වැදගත් නැති දේ පරණ ඇඳුම් ටික කෑම බීම අපි අනුභව නොකරන දේ හරි අපි දෙන්නේ අවශ්‍යතාවය සලකාගෙන සැබවින් මේ මනුස්සයා කෙරෙහි කරුණා මෛත්‍රී අපිට මේ වෙලාවේ මීට වඩා කරන්න බෑ. ඒ නිසා වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරනකොට මේවා පවා ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් කියන පදනම මත නම් අපි ඒක කරන්නේ සසර ගමනේ අපිට ලැබෙන දේ වඩා උසස් දෙයක් නොවුණා වුණත් ඒක අපට යෝග්‍ය පරිදි ලබන්නට ඒ කුසලය අපට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ මේවා අපිට බැලූ බැල්මට එකම தත්වයන් වගේ පෙනුනට ඒවා තුල අපි හිතන කල්පනා කරන මනස පිහිටුවා ගන්න ස්වභාවය මත තමයි ඒ ධර්මයන්හි ගුණාත්මක බව උස් පහත් වෙන්නේ. එතකොට මහානායක හැමදෙරෝ මේකෙදි පැහැදිලි කරන්නේ අපට දානයක් දෙනකොට උපේක්ෂාව නැති බව උපේක්ෂාවේ අඩු බව ඒ දන් දීම නැමැති ගුණය උසස් මට්ටමින් ගොඩනගා ගන්නට ඒක බාධාවක් වෙනවා. යම් කෙනෙකුට හොඳ උපේක්ෂාවක් තියෙනවා නම් තමයි ඒ තනත්තාට දාන චේතනාව පිරිසිදු ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ Tamanට හිතවත් කෙනාට වගේම අහිතවත් කෙනා. දැන් අපි යමක් දෙන්නේ හිතවත්කමට දෙන එක වෙනම කතාවක්. ඒක මිත්‍රත්වයට කරන දෙයක්. වෙන්න පුළුවන්. ඒවා තමයි අපි තෑගි දෙනවා, ඇගයීම් කරනවා. හැබැයි දානය කියන්නේ එහෙම එකක් නෙවෙයි. දානය කියලා කියන්නේ අවශ්‍යතාවය අනුව දෙන දෙයක්. ඒතර අවශ්‍යතාවය ඇති වෙන්නේ මට හිතවත් කෙනාට විතරක් නෙමෙයි. අහිතවත් පුද්ගලයාටත් අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. ඒතකොට අවශ්‍යතාවය සපුරන පදනමේ නම් අපි දාණය දෙන්නේ. එතන හිතවත් අහිතවත් බව කියන එක බාධකයක් නොකරගත යුතු. නමුත් උපේක්ෂාව නැති කෙනාට අර ක්ලේශයන්ට වසඟ වෙන ගතියත් එක්කලා අර උපේක්ෂාවේ අඩු බව තමන් දෙන දාණය නිවැරදි අර්ථයේ පිහිටලා දෙන්නට බාධකයක් වෙනවා. දැන් ඒ නිසා තමයි අපි නිතරම ධර්මදේශනාවලදී පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන්නේ අද බොහෝ දෙනා අදාළ මූලික සංස්කෘතික අංගය පවත්වාගෙන ගියාට ඒවාහි ඇතුළත තිබිය යුතු ගැඹුරු ගුණය ගිලිහිලා ගිහින්. ඇයිද? ඒ ගුණයෙහි පිහිටන්න නම් එතනට අවශ්‍ය මානසික ගුණය අවදි කරගන්නට. ඒක අවදි වෙන්නේ නැතිව අර ක්‍රියාපටිපාටිය පවත්වාගෙන ගියා කියලා විතර අපට අංග සම්පූර්ණ ශක්තිමත් කුසලයක් ගුණයක් අවදි කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා දන් දීම નિවරදිව ඒක පාරමිතාවක් හැටියට. අපි දැන් නැවත නැවත මේ කතා කරන්නේ සාමාන්‍ය ගුණ ගැන නෙමෙයිනේ. මේක කෙලස් නසන්න උදව් වෙන ගුණයක් හැටියට. සසර කතරින් සසර සාගරයෙන් එතර වෙන්නට උපකාර වෙන ගුණයක් හැටියට. ඒක සුළුපටු කාරණයක් නෙමෙයි. එතකොට එතනදී පදනම් වෙන්න ඕන නිකලස් බව. ඒතර ක්ලේශ වසංගව, ක්ලේශ සහිතව අර වගේ වෙනත් වෙනත් අරමුණු පරමාර්ථත් එක්කලා නම් අපි ඒක කරන්නේ ඒකෙන් සම්පත් ලැබෙන්න පුළුවන් හැබැයි නිකලස් බව ඇති කරන්නට ඒක හේතු වෙන. දැන් අපි හිතමු රුවන්වැලි සෑය ළඟට එහෙම ගියන් පස්සේ අපිට පේනවා විවිධ විචිත්‍ර පින්කම්. එතකොට දැන් එන්න එන්න බොහෝ දෙනා අර මල් වලින් විචිත්‍ර කරනවා එක් විදිහට පූජා තියනවා භාජන වලින් එතකොට ඒව රන් රත්තරන් හෝ රත්තරන් වගේ ආලේප කරපු සර්ණ වර්ණ භාජන රිදී වර්ණ භාජන එතකොට තාම විචිත්‍රවත් වූ විචිත්‍ර හැඩයෙන් යුක්ත වූ භාජන එතකොට මේ වගේ වෙන් තා විචිත්‍රවත් පූජා කරනවා දැන් මේ පූජා කිරීම තුළ පරමාර්ථය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණය ඇගීමද එහෙම නැත්නම් අපි කරන පූජාව උසස් විදිහටම කරනවා කියන මානපරවශ ගතියද තව බොහෝ දෙනා දැකලා මේකට සතුටු වේවි කියලා අනිත් අයට තෘෂ්ණාවක් ඇති කරවීමද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වැනි තුන් ලෝකේටම අධිපති උතුමෙකුට කරන පූජාව උසස්ම මට්ටමින් කරන්න ඕන මේක දැකලා නුවණැත්තෝ පහදිත්වා කියන සද්ධා සම්පන්න ඥාන සම්පන්න සිතින්ද මොන අදහසින්ද කරන්නේ එතකොට ඒ මත තමයි ඒ තනත්තාගේ කර්මයේ තීරණය. ඉතින් අන්න ඒ නිසා එතකොට එහෙම විචිත්‍ර පිරිපුන් විදිහට අපි පූජාවක් කළාම සසරේ විචිත්‍ර විදිහට වර්ණවත් විදිහට පිරිපුන් විදිහට දේවල් ලැබෙනවා. ඒකෙන් ඒක කෙලස් නසන්න උදව් වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක තීරණය වෙන්නේ ඒ ඒ කරන ක්‍රියාව තුළ අපේ කෙලස් වැඩිලාද කෙලස් දුරු වෙන මඟකට අපි අවතීර්ණ වෙලා. අන්න ඒ මතයි මේ අපි පුහුණු කරන ගුණාංග පාරමිතාවක් වෙනවද නැද්ද කියලා තීරණය. ඉතින් එතනදී අපට උපේක්ෂාව නැති හැම තැනකදීම වගේ බොහෝ විට ඉඩකඩ වැඩි අනුනය පටිඝ ගතිය මතුවේ. එතකොට අපිට කරුණාව තියෙනවා නම් මෛත්‍රිය තියෙනවා නම් එතනත් අර ස්වභාවයේ යටපත් වෙලා තියෙන්නේ. නමුත් උපේක්ෂාව නැමැති ගුණය අපට ඍජුවම උපකාර වෙනවා අර ඇලීම් ගැටීම් දෙක සමනය කරගන්න. ඒ නිසා දන් හරියට කරන්න අපට උපේක්ෂා පාරමිතා විශේෂයෙන් උපකාර වෙනවා. ඊළඟට උන්වහන්සේ සිහිපත් කරන උපේක්ෂාවක් නැති කෙනෙකු විසින් ලෝතුරා බුදු බව පතා අමුදරුවන් කෙසේ දිය හැකි වේද නොදිය හැකිමය තමන් ඇලුම් කරන කෙනෙකුට දීමක් තෘෂ්ණාව නිසා කරන්නක් බැවින් පිනක් වුවත් සම්බෝධියට පැමිණවීමට තරම් ශක්තියක් ඇති පිනක් නොවිය හැකිය ලෝකයේ කෙරෙහි මධ්‍යස්ථතාව නැතියකොට උසස් ලෙස සිල් රැකීමත් දුෂ්කරය. ඇලීමය, ගැටීමය යන දෙක සිල් කිලිටි වීමට හා බිඳීමටත් කරුණු වේ. උසස් ලෙස සිරරැකිය හැකි වීමට සත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාව තිබිය යුතුයි. උපේක්ෂාවක් නැති වස්තුව කෙරෙහි අමුදරුවන් කෙරෙහි ඇලීම් ඇති තැනැත්තාට ඒවා හැර දැමීම, ඒවායින් බැහැර වීම නෛෂ්කාම්‍ය නොපිරිය හැකිය. හොඳ නරක දෙක, යුක්තායුක්ත දෙක හරියට පෙනීමත් පෙනීමටත් උපේක්ෂාව තිබිය යුතුයි. දැන් ඔන්න මේ මේ අන්තිමට කියන්නේ යුක්තිය අයුක්තිය හොඳ නරක පෙනෙන්න උපේක්ෂාව තියෙන්න ඕනේ. එතකොට මේ කියන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඒක තමයි ගුණයක් හැටියට වැඩෙන්න. අර අඥාන උපේක්ෂාවට යුක්තියක් අයුක්තියක් හොඳක් නරකක් ඒ මොකක්වත් නැහැ. නිකන් තමන් මැටි ගොඩ වගේ එහෙමම මොකක්වත් නැතුව ලෝකය ගැන සංවේදී බවක් නැතුව වෙන්න යන අනර්ථය ගැන වැටහීමක් නැතුව නිකන් ඔහෙ කාලා නිදා ගන්න පුළුවන් කිසි ආතතියක් නැහැ. ඒතර එතනත් යම් මධ්‍යස්ත බවක් අපිට පේනවා. හැබැයි ඒක ගුණයක් හැටියට වඩන්න සුදුසු ධර්මයක් නෙවෙයි. ඒතර මහානායකහන මෙතනදී පැහැදිලි කරනවා මේ දාණයට පමණක් නෙමෙයි සීලයට, නෛෂ්කාම්මයට, ඊළඟට ප්‍රඥාවට මේ කියන කරුණු සියල්ලකටම අපට උපේක්ෂාව උදව් වෙන්නේ කොහොමද? සීලය රකින්නට නම් සීලය කියලා කියන්නේ මොකක්ද? නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකිනවා වගේම සත්වයින්ට දිවි පවත්වන්නට උපකාර කරනවා. සොරකම් නොකරනවා වගේම අන්‍ය සම්පත් සුවසේ භුක්ති විඳින්නට සහාය වීම. කාම මිත්‍යාචාරයේ නොයදෙනවා වගේම Tamanගේ පෞල් සංස්ථාව මනවින් තෘප්තිමත්ව පැවැත්වීම. බොරු නොකියනවා වගේම සත්‍ය මතු කරන්නට වෑයම් කිරීම. මත්පැන් නොබනවා වගේම අත් අන් අයට මත්පැන්ට අනුබල නොදීම සහ ඒවයින් සමාජය වළක්වා ගැනීමට උත්සාහ කිරීම. එතකොට මේවා අපට පුහුණු කරන්න පුළුවන් වෙන්නේ අපට සමාජය පිළිබඳව මධ්‍යස්ථව දකින්න පුළුවන් එහෙම නැතිනම් අපි ටික කාලයක් මේ විදිහට අන් අයට උපකාර කරගෙන සහාය වීගෙන යනකොට කලකදී Tamanටම හිතනවා කොච්චර කළත් වැඩක් නැහැ මිනිසුන්ට කොච්චර කළත් කිසි ගුණයක් නැහැ කොච්චර උදව් කළත් ඇති තේරුමක් නැහැ එතකොට අපි කොච්චර කරලා තියෙද? මේ මිනිසුන්ට නැති බැරි අවස්ථාවල අපි කොච්චර දීලා තියෙද? මේ මිනිසුන්ගේ දේ අපි සංරක්ෂණය කරන්න කොච්චර කටයුතු කරලා තියෙනවද? අන්න ඒ විදිහට අපි සංසන්දනය කරමින් දකිනවා. එහෙම දකිනකොට අපේ මනසේ ඇලීම් ගැටීම් ගොඩ නැගෙනවා. එතකොට උපේක්ෂාව නැති තැනත්තාට නොකල යුතු දෙයින් වැළකීලා කල යුතු දේ નિවරදිව පවත්වන්න බෑ. අපි කලින් ශාන්ති පාරමිතාව ගැන කතා කරනකොටත් කිව්වා ශාන්තිය නැති තැනත්තාට, ඉවසීම නැති තැනත්තාට පව්කම් වලින් වළකින්නට පහසු නැහැ. ඒ නිසා තමයි කන්ති පරමං තපෝ ශාන්තිය තමයි පරම තපස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තපස කියන්නේ මොකක්ද? නොකල යුතු දේ නොකර සිටින්න කල යුතු දේ කරන්නට එහෙම නැත්නම් වෙනත් වචන වලින් කියනවා නම් නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් ප්‍රහාණය කරන්නට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට යම් තාක් ප්‍රයත්න කරනවා නම් වෑයම් කරනවා නම් එතකොට ඒ ඒ වෑයම ඒ පුහුණුව තමයි තපස කියලා කියන්නේ. එතකොට නූපන් අකුසල් නූපදවා සිටින්නට නම් ශාන්තිය අවශ්‍යයි. ශාන්තිය නැති තැනදී ඒ තැනත්තා නූපන් අකුසල් උපදවා ගන්න. උපන් අකුසල් දුරු කරන්න නම් ශාන්තිය අවශ්‍යයි. නූපන් කුසල් උපදවන්නට නම් ශාන්තිය අවශ්‍යයි. ශාන්තිය නැති තැන ඒ ගුණය අවදි වෙන්නේ නැහැ. උපන් කුසල් වැඩි දියුණු කරන්න නම් ශාන්තිය අවශ්‍යයි. අන්න ඒ වගේ මේ උපේක්ෂාව නැමැති ධර්මය ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. විශේෂයෙන් මහානායක හඳුරු පැහැදිලි කරනවා ශාන්ති පාරමිතා සහ උපේක්ෂා පාරමිතා දෙක එකිනෙකට අන්‍යෝන්‍ය උපකාරක ධර්ම. ශාන්තිය නිසා උපේක්ෂාව වැඩෙනවා උපේක්ෂාව නිසා ශාන්තිය වැඩෙනවා මධ්‍යස්ත බව නිසා ඉවසීම වැඩෙනවා ඉවසීම නිසා මධ්‍යස්ත වැඩෙනවා මධ්‍යස්ත බව වැඩෙනවා මේවා ඊටාම ඍජු විදිහට අන්‍යෝන්‍ය සම්බන්ධ ගුණධම් කියලා ගත්තහම හැම ගුණධමකම අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීමක් තියෙනවා ඒ එහෙම අපිට වෙන් කරන්න බෑ නමුත් සමහර ධර්ම තියෙනවා ඍජුවම අන්‍යෝන්‍ය වශයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා සමහර ඒවා పూర్වයේ ඉපදීම නිසා, සමහර ඒවා පසුව ඉපදීම නිසා මෙහෙම විවිධ ක්‍රමවලට සූවිසි ප්‍රත්‍යය දක්වන ආකාරයට විවිධ ක්‍රමවලින් යමකට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. මේ ඍජුවම සම්බන්ධ වෙන දේවල් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. කියන්නේ ඒ දෙකට ඔවුනොවුන්ගේ සහයෝගය නැතුව පවතින බැරි තරමටම අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා. එතකොට ඒ විදිහෙන් විශේෂයෙන් ප්‍රත්‍ය වෙන ධර්ම දෙකක් තමයි උපේක්ෂාව සහ ශාන්ති පාරමිතාව. එතකොට ඒ නිසා මහානායක හඳුරු දක්වනවා සීලය નિවරදිව ආරක්ෂා කරන්න නම් ඒ තනත්තාට උපේක්ෂාව වැදගත් වෙනවා. ඊළඟට නෛෂ්කාම්ම්‍ය. නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ දැන් අපි ඒ පාරමිතාවන් පැහැදිලි කළා පහුගිය කාලවකවානුවේ. ඒ නිසා නැවත සිහිපත් කිරීම විතරක් ප්‍රමාණවත් වෙනවා. දැන් අකමැති දේවල් අතහරින්න, අප්‍රසන්න දේ අතහරින්න, ඔරොත්තු දෙන්නේ නැති දේ අතහරින්න, එපා වෙච්ච දේ අතහරින්න. ඒක 아무තු අරුමයක් නෙමෙයි ඒක 아무තු ගුණයක් නෙමෙයි ඒක තිරසන් සත්තු ළඟ පවා තියෙන එක්තරා සත්ව ගතියක්. තමන් යමකට අකමැති නම් එක්කෝ ඒක අහෝසි කරන්න හදනවා නැත්නම් තමන් එතනින් බැහැර වෙන්නට උත්සාහ කරනවා. ඒ නිසා අකමැති දේවල් අත්හැරීම කියන එක මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ගුණයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ ගුණය වෙන්නේ කැමැතිම දේවල් පිළිබඳව තියෙන කැමැත්ත අතහැරීම. ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයා අතහැරීමක් නෙමෙයි. ඒකනම් බලහත්කාරයෙන් හරි කරන්න පුළුවන්. දැන් Taman කැමතිම දේ වුණත් අනුන්ට දෙන්න පුළුවන්. දුන්නා වුණාට ආයෙ ආයෙ මතක් වෙනවා. ඇයි මතක් වෙන්නේ? අපරාධේ දුන්නේ කියලා හිතෙනවා. ඒ මොකක් නිසාද? ද්‍රව්‍ය අතහරින්න පුළුවන්, වස්තුකාමය අතහරින්නට බලෙන් හරි පුළුවන්. හැබැයි ක්ලේශකාමය අතහරින්නට පහසු නැහැ. ඒවා ගැන අපි දීර්ඝ වශයෙන් කතා කළා නෛෂ්කාම්‍ය පාරමිතාවේදී. ඉතින් ඒ නිසා නෛෂ්කාම්‍ය ගුණය ඇති කරගන්න නම් මේ ඇලෙන වස්තුවේහි ඇලෙන පුද්ගලයා පිළිබඳව අපට පුළුවන් වෙන්නට ඕන මෙතන ඇලෙන්න හෝ බැඳෙන්න හෝ ගැටෙන්න හෝ තරම් වැදගත් දෙයක් නැහැ කියන බව ප්‍රඥාවෙන් දකිමින් මනස මධ්‍යස්ත කරගන්න පුළුවන් නම් තමයි ඒ ඇලීම බැඳීම දුරු කිරීම ඇලීම බැඳීම අත්හැරීම නම් වූ නෛෂ්කාම්ම්‍ය කාමයන්ගෙන් නික්මීම කාමයන්ගෙන් නික්මීම කියලා කියන්නේ ඒ වස්තු කාම ක්ලේශ කාම කියලා කියන්නේ ඒක මනසේ ඇති වෙන ප්‍රශ්න ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. එතකොට මේ මනසේ ඇති වෙන ප්‍රශ්නය निराකරණය කරගන්න මේ කියන මධ්‍යස්ත මානසික ගුණය ඒතනත්තට විශේෂයෙන් උපකාර වෙනවා. ඊළඟට ප්‍රඥා පාරමිතා පුරන් ප්‍රඥා පාරමිතාට විශේෂයෙන් බාධකයක් වෙනවා සියලුම ක්ලේශ ධර්ම. මෝහය තමයි ඍජුවම බාධා කරන්නේ ඇලීම් ගැටීම් ආදී ප්‍රධාන බාධක වෙනවා මොකක් නිසාද ඇලෙන තැන ප්‍රඥාව උපදින්නේ ගැටෙන තැන ප්‍රඥාව උපදින්නේ ප්‍රඥාව උපදින්න නම් ඒ ඇලීම් ගැටීම් මුලාවීම් ආදී හැඟීම් වලට වහල් නොවි ඒතනත්තට පුළුවන් වෙන්න ඕන මේ සංස්කාර ධර්මයන්ගේ මූලික સિદ્ધාන්ත තුලින් විශ්ලේෂණයකට යන්න හේතුඵල වශයෙන් දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට දැන් Tamanට යම්කිසි පුද්ගලයෙක් රොස්සන් නැත්නම් ඒ පුද්ගලයාගෙන් Tamanට කරදරයක් අනතුරක් වුණා නම් එතකොට ඒ ගැන අපට නුරුස්නා බවක් ගැටුමක් වෛරයක් ක්‍රෝධයක් හටගත්තොත් එහෙම අපට එතනින් එහාට පේන්නේ නැහැ මට මේ ප්‍රශ්නේ ආවේ සසර කර්මයක් නිසාද මම ගත්තු වැරදි තීරණයක් නිසාද ඒතර කම්ම නියාම චිත්ත නියාම ඍතු නියාම ධම්ම නියම් මේවෙ මොකද්ද මගේ පැත්තට බලපෑවේ. ඒතර අනිත් මිනිස්සයා මේ වගේ අපරාධයක් කරන්න ඔහුගේ චිත්ත නියාමයේ බලපෑවේ කොහොමද? කම්ම නියාමයේ, බීජ නියාමයේ, ඍතු නියාමයේ, ධම්ම නියාමයේ කොහොමද බලපෑවේ? එතකොට එහෙම හිතන්න අපට පුළුවන් වෙන්නේ අර ගස්ඨණයක් නැතුව ඒ දිහා මධ්‍යස්තව දකින්න පුළුවන් නම් විතරයි. ඒ නිසා ප්‍රඥා පාරමිතාවට විශේෂයෙන් ඇලීම් ගැටීම් මුලාවීම් වලින් මනස නිදහස් කරගෙන මධ්‍යස්තව දකින්න පුළුවන් ගතිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරන පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට විරුද්ධ වන තැනැත්තාට හොඳ නරක දෙක යුක්ති අයුක්ති දෙක ආවරණය වේ. ඔහුට ඇලුම් කරන තැනැත්තාත් කරන වැඩත් ඔහු කියන දෑත් හොඳ හැටියටත් සත්‍ය සැටියටත් යුක්තිය සැටියටත් පෙනේ. Taman වෛර කරන පිළිකුල් කරන පහත් කොට සිතන අයත් ඒ අය කරන කියන දෑත් නරක දේශේ පෙනේ. සම්මෝහය ප්‍රඥා පාරමිතාවට බාධා වගේ සත්‍ය දර්ශනය ප්‍රඥාව ඇතිවීමට සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාවයේ තිබිය යුතුයි. එබැවින් උපේක්ෂා පාරමිතාවට උපේක්ෂාව ප්‍රඥා පාරමිතාවටද ඊතා උපකාරක ධර්මයි. දැන් අපි දකිනවානේ දැන් විශේෂයෙන් දේශපාලනය ගැන එහෙම ගත්තාම තමන් කැමති දේශපාලන පක්ෂය තමන් කැමති දේශපාලනඥය ඒ මනුස්සයා මොන දේ කළා වුණත් ආ ඒක හොඳ දෙයක්. දැන් ඒකේ හොඳක් පේන්නේ නැත්නම් අනාගතේට හරි එකෙන් හොඳක් වෙන. මෙහෙම හැම තිස්සෙම ඒකේ හොඳ පැත්ත විතරයි දකින්නේ. එතකොට තමන් විරුද්ධ වෙනවනම් යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඒගොල්ලෝ හොඳ දේ කළත් ඒක වැරද්දක් හැටියට අපරාධයක් හැටියට අර්ථකථනය කරනවා. මේ විදිහට ලෝකේ සිදුවෙන දේවල් වල යථා ස්වභාවය දකින්නට නොහැකි වෙන්නේ අපි ඒවට දෙන අපේ අර්ථකථන නිසා. ඒතර අපේ අර්ථකථන වලක්වලා අපේ අර්ථකථන කියලා කියන්නේ මඤ්ඤණාව. මඤ්ඤති කියලා කියන්නේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ඒවා පිළිබඳව නොයෙකුත් ප්‍රපංච ගොඩනගනවා. එතකොට මේ ප්‍රපංච වලින් මේ මඤ්ඤණා වලින් වෙන්නේ අපේ සංකල්පය ඉස්මතුය. ලෝකේ යථාර්ථය නෙමෙයි. ලෝකේ යථාර්ථය දකින්න අපි ඒ පිළිබඳ ප්‍රපංච ගොඩනගන්න නැතුව, මඤ්ඤණා ගොඩනගන්න නැතුව, එහි සැබවින්ම තියෙන తත්වය දකින්න. ඉතින් ඒකට ඉතා ගැඹුරු මධ්‍යස්ථතාවයක් තියෙන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රඥා පාරමිතාවට උපේක්ෂාව අත්‍යවශ්‍ය ධර්මයක් වෙනවා. ඊළඟට පරෝපකාරයේ පිණිස දාන ආදී ක්‍රියා විශේෂ කරන වීරය අනුන්ගේ වරදක් දැක අනුන් ගැන කිපුණු කල්හි කලකිරුණු කල්හි ලිහිල් වේ. ඇලුම් කරන පුද්ගලයන් හා වස්තුන් නිසාද සුවේට ඇලුම් කිරීම නිසාද ලිහිල් වේ. එබැවින් වීර පාරමිතාව පවත්වා ගැනීමටද උපේක්ෂා පාරමිතාව තිබිය යුතුයමයි. එතකොට අපි යමකට ඇලුම් කරනකොට සහ ගැටෙනකොට ඒ දෙකම අපේ වීර දුර්වල වෙන්නට හේතු වෙනවා. මොකද ඇලුම් කරනකොට වීර දුර්වල වෙන්නේ තමන් නින්දට ඇලුම් කරනවනම්, සයනයේහි වැතර සිටින්නට ඇලුම් කරනවනම්, සුවපහසු ඉරියව්වට ඇලුම් කරනවනම් සුවපහසු කායික මානසික තත්වයට ඇලුම් කරනවනම් ඒ තනත්තාට එතනින් මිදිලා තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෝ අනුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෝ කුසලාර්ථය පිණිස ක්‍රියාත්මක වෙන්න කිව්වට ඒතනත්ත එකට ක්‍රියාත්මක වෙන්න සූදානමක් නැහැ. ඇයි ඒ? තමන් භුක්ති විඳිනේ සැපසහගත කායික මානසික තත්වයට ඇලිලා නිසා වීරිය උපදින්නේ එතනදී උදාසීනතාවයෙන් අර කාමයේ භුක්ති විඳිනවා. ඒ වගේම ගැටුම ඇති වෙනකොට ඒ තනත්තාට එතනදිත් වීරිය උපදින්නේ නැහැ මොකක් නිසාද තමන් උදව් කරන අය දුෂ්ටයෝය අසත්පුරුෂයෝය ඒ මිනිසුන්ගේ කිසි මනුස්සකමක් නැහැ ඒ මිනිසුන්ගේ කිසි සත්පුරුෂකමක් නැහැ ඒ විදිහට දැකලා ගැටෙනකොට ඒ අයට යහපත කරන්නට උනන්දු වෙන්න හිතෙන්නේ. දැන් පවුල් සංස්ථාවලම අපි ඕනතරම් දකිනවානේ බිරිඳ පිළිබඳව ගැටුමක් ඇති වුණොත් සැමියා පිළිබඳව දරුවා පිළිබඳව ගැටුමක් ඇති වුණාට පස්සේ ඒගොල්ලෝ පිළිබඳව කරලා යුතු යුතුයකම් වගකීම් ඉටු කරන්න සැලකිලිමත් වෙන්න. ඉතින් ඒකෙන් තමනොත් මහ කර්මයක් ගොඩනගා ගන්න. නමුත් ඉතින් ඒව මොකුත් පේන්නේ ඒ පෙනෙන්නේම අනිත් කෙනාට රිද්දන්න මේකයි කළ යුත්තේ. එයාගෙන් ඒ සහාය ලැබෙන්නේ නැත්නම් මම විතරක් මොකටද කරන්නේ? එතකොට එහෙම හිතන්න හිතන්න ඒ පරෝපකාරය වෙනුවෙන් අනුන්ට කරන යහපත වෙනුවෙන් කුසල ක්‍රියාවන් අකුසලයේ දුරු කිරීම කුසල් මතු කිරීම මේ සම්බන්ධව තියෙන ප්‍රධාන වීරය අපේ මනසින් ගිලිහිලා යනවා ඒ නිසා උපේක්ෂා පාරමිතාව වීරය සම්පාදනය කරන්න වීරය පාරමිතාවට අත්‍යවශ්‍ය ධර්මයක් වෙනවා ඊළඟට ශාන්ති පාරමිතාව සහ උපේක්ෂා පාරමිතා දෙක එකිනෙකට උපකාර එකිනෙක හා බැඳී පවත්නා පාරමිතා දෙකකි. මධ්‍යස්ත විය හැකිවීමට ඉවසන ස්වභාවය තිබිය යුතුය. ඉවසිය හැකිවීමටද මධ්‍යස්ත ස්වභාවය තිබිය යුතුය. ඒතර ශාන්ති පාරමිතා, උපේක්ෂා පාරමිතා දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධය. මේ පාරමිතා දෙක ඉතිරි පාරමිතා 8ට මාපිය දෙදෙනෙකුසේ උපකාරකය පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට ක්‍රෝධ කරන තැනැත්තාට සත්‍යෙහි පිහිටීමත් දුෂ්කරය. අදිෂ්ඨානෙහි පිහිටීමත් දුෂ්කරය. පක්ෂයකට ඇලුම් කිරීම හා පක්ෂයට කිපීම නිසා නොඑක් විට පොරොන්දු කඩ කිරීම ආදිය සත්‍යෙන්ද අදිෂ්ඨානෙන්ද බැහැර විය හැකිය. සත්‍ය අදිෂ්ඨාන පාරමිතා දෙක මනවින් පිරිය හැකිවීමට උපේක්ෂා පාරමිතා තිබිය යුතුයි. එතකොට සත්‍යෙහි පිහිටීමත් උපේක් ඊළඟට අදිෂ්ඨානයේ පිහිටීමත් අපට ඇලීම් ගැටීම් දෙක නිසා බාධා වෙන හැටි විශේෂයෙන්ම අදිෂ්ඨානයක පිහිටා සිටින්න නම් අපට ප්‍රධාන වශයෙන්ම ඇල්ම දුරු කරන්නට පුළුවන් වෙන්න ඕන නිශ්චිත අදිෂ්ඨානයක පිහිටලා ඉන්න. වගේම ගැටුම දුරු කරන්නට පුළුවන් වෙන්නට ඕන ඒ අදිෂ්ඨානය ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක තමන් කරන්න යන දේ තමන්ගේ අරමුණ එතෙන්දි පැමිණෙන බාධක ඒවා සමග ගැටුනොත් එතනින් එහාට අදිෂ්ඨානය අතහැරලා දානවා ඒ ඒ වැඩේ කරන්නේ නැහැ. මොන බාධකේ ආවා වුණත් නොනවති ඒ තනත්තාට අදිෂ්ඨානය පවත්වන්න පුළුවන් වෙන්නේ තමන් ප්‍රිය කරන කොතෙක් දේ අතහරින්නට වුණත් තමන්ගේ අදිෂ්ඨානය නොනවත්වා පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්ත ගුණයක් තියෙන කෙනෙකුට පමණයි. ඒ නිසා අදිෂ්ඨාන පාරමිතාවට උපේක්ෂාව කොච්චර වැදගත්ද කියන බා. ඊළඟට සත්‍යෙහි පිහිටා අපි කතා කළා සත්‍ය පාරමිතාවේදී සත්‍යෙහි සත්‍ය ප්‍රකාශ කිරීම විතරක් නෙවෙයි සත්‍යෙ පිහිටා සිටීම, පොරොන්දු කඩ නොකිරීම එතකොට පොරොන්දු කඩ නොකර ඉන්නට සත්‍යෙහි පිහිටා සිටින්නට අපිට ඒ සත්‍ය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන් කමක් නැහැ. ඇලීම් ගැටීම් මතුනොත් එතනදී මධ්‍යස්ත බව විශේෂයෙන් අවශ්‍ය යමෙකුට තමා යමෙකුට උපකාර කළේ නම් උපකාර ලැබූ තැනැත්තා විසින් තමාට කරන අපරාධය තද කෝපයට හා තද කලකිරීමටද හේතුව වෙනවා. මහා බෝසත් මහා කපිරාජයා තමාගේ ජීවිතයද ගැන නොතකා බොහෝ මහන්සියෙන් ප්‍රපාතයට වැටි හුන් පුරුෂයා ගොඩගෙන ඔහුගේ ජීවිතය රැකදුන්නේ. දුෂ්ට පුරුෂයා තමා ඔසවාගෙන ඒමෙන් වූ වෙහෙසීම නිසා මදක් නිදාගත් බෝසත්තුමා මරා මස්කා සාගින්න නිවා ගන්නට සිතා මහ ගලකින් බෝසත්තුමාගේ හිසට පහර දෙන. ඒ ඉවසීම පුරුදු කළ කෙනෙකුටද ඉවසිය නොහෙන දකින අසන අය පවා කෝප කරන මහා අපරාධයකි. එහෙත් මහ බෝසත් මහා කපිරාජයා ඒ ඉවසීය. එයත් ආශ්චර්යයක් නොවේ. ආශ්චර්ය නම් බෝසත්තුමා නොකලකිරී ඒ දුෂ්ට පුද්ගලයාට නැවතත් උපකාර කිරීම වශයෙන් තමාගේ හිසෙන් ගලනා ලේ බිඳු වලින්ම මග සලකුණු දක්වමින් ඒ දුෂ්ටයා මිනිස් පියසට යැවීමය. ඒ බඳු වැඩක් බලවත් උපේක්ෂාවක් නැතියෙකුට නොකළ හැකිය. බෝසත්තුමාට එය කළ හැකි වීම උපේක්ෂා පාරමිතාවේ බලය. එතකොට ශාන්තියෙන් අපි නොකිපී නොගැටි ඉන්නට පුහුණු වෙනවා. නමුත් බලවත් උපේක්ෂාවක් තිබුණොත් තමයි අපිට අනිත් කෙනාට ඒ තරම් අපරාධ කරන කෙනෙකුට පවා අපිට යලි උදව් කරන්නට සහායක් වෙන්නට හිත හදා ගන්නට පුළුවන් වෙන්නේ අර උපේක්ෂාවේ සහයෝගය. ඒ කියන්නේ උපේක්ෂාවෙන් ඉන්නවා නම් අපි අනුන්ට උදව් කරන්න යන්නේ නැහැ. නමුත් උපේක්ෂා ගුණය ඒ කල යුත්ත කරන්නට අපට මූලික වශයෙන් සහාය වෙනවා උපකාරයක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මහානායක හඳුරු පැහැදිලි කරනවා ඒ උපේක්ෂා ගුණය ඊළඟට තවත් උන්වහන්සේ දක්වන රජ කෙනෙකුගේ දරුවන් දාසත්වයට ඉල්ලීම අසන්නවුන්ගේ පවා සිත් ප්‍රකෝප කරන කරුණකි. එහෙත් වෙසතුරු රජතුමා තමාගේ දරුවන් ඉල්ලා ආ ජූජකයා දෙස මෙත් සිතින් යුක්තව ප්‍රිය චක්ෂුෂින් බලා දරුවන් ගැන ආලයද දුරුකොට දරු දෙදෙනා ඔහුට දින. වෙසතුරු රජතුමා බලවත් උපේක්ෂාවක් නොතිබුණේ නම් මේ අවස්ථාවේදී සිත්වන්නේ දරුවන් දීමට නො පහර දීපු ජූජකයා පළවා හැරීමට එසේ නොකොට දරු දෙදෙනා ජූජකයාට දී බෝසත්තුමාට දාන පාරමිතා සම්පූර්ණ කළ හැකි වූයේ උපේක්ෂා පාරමිතා නිසායි දැන් පෙන්වතුනේ දැන් අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේ අපේ මානසික තත්ත්වයන් විග්‍රහ කරලා බලනකොට අපිට තේරෙනවා නිකන් නොසුදුසු දෙයක් යම් කිසි කෙනෙක් අපෙන් ඉල්ලුවොත් එහෙම සමහරට අපට තරහ එනවා. ඒ කියන්නේ මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද මේක මට අවශ්‍යයි කියලා. එතකොට එච්චර දෙයක් එහෙම ඉල්ලන්න තරම් මේ මනුස්සයා කොහොමද මේ බල බල සම්පන්න උනේ එහෙම නැත්නම් මෙච්චර නිකන් මේ ආයාචනා කරන තරම් එතනත් අපෙලඹුනේ කොහොමද කියලා අපට අපට අවශ්‍යම දෙයක් ඒ වගේම ඒතනත්තාට නොගැලපෙන දෙයක් එහෙම බැරි වෙලාවත් ඉල්ලුවොත් එහෙම ඇත්තටම මනසේ කෝපයක් තමයි ඇති වෙන්නේ. ඒ වෙලාවට දෙන්න නෙමෙයි බැනලා පන්න ගන්න. එහෙම නැත්නම් ගහලා පන්න ගන්න තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට හිතෙන්නේ. නමුත් දැන් මේ රාජ කුමාරවරු වන මේ දරුවෝ දෙන්න අනිත් එක බාල වයස ඊට පස්සේ මේ ජූජකයාගේ ස්වභාවය ඒ සියල්ලත් එක්කලා ගත්තන් පස්සේ මෙතන දානයක් දෙන්න නෙමෙයි බැනලා ගහලා පන්න ගන්න සුදුසු තත්ත්වයක් තමයි සාමාන්‍ය ලෝකයා දකින්නේ. නමුත් ඒ සියල්ල දරාගෙන මධ්‍යස්තව තමන්ගේ ඇල්ම දුරු කරලා අර පරිත්‍යාගය කරන්න පුළුවන් උනේ බලවත් උපේක්ෂාවක් උන්වහන්සේ පුහුණු කරලා තිබුණ නිසා. මෙන්න මේ විදිහට පාරමිතා ඉතිරි පාරමිතා 9ම සම්පාදනය කරන්නට උපේක්ෂා පාරමිතාවේ තියෙන ප්‍රයෝගීතාව එහි තියෙන අවශ්‍යතාව නැවත නැවත සිතා බැලීම තුලින් අපට පුළුවන්කම තියනවා මේ උපේක්ෂා පාරමිතාවේ වැදගත්කම ප්‍රත්‍යවේක්ෂා කරලා තේරුම් ගන්න. ඒ වගේම තමයි ඉතින් ලෞකික ජීවිතයේදී අපට සුව පහසුවෙන් කටයුතු කරන්න දැන් අපි වෙනම කතා කරනවා මේ පැත්ත අර ආත්ම මූලික හැඟීමෙන් ඊළඟට මානුෂීය හැඟීමෙන් ආධ්‍යාත්මික දැක්මෙන් අපි කොහොමද මේවා පුහුණු කරන්න කියලා. ඉතින් යම්කිසි කෙනෙකුට ඇත්තටම ආත්ම මූලික ගතියෙන් හිතුවා වුණත් මම නිකන් පීඩා විඳින්න නැතුව මානසික ආතතියටපත් වෙන්න නැතුව නිකන් අනුන්ගේ ප්‍රශ්න ගැන අනුන්ගේ වැරදි ගැන අනුන්ගේ අඩුපාඩු ගැන හිත හිතා තැවිත් ඇවිත් ඊට පස්සේ මට සිද්ධ වෙන හොඳ නරක පිළිබඳව නිරන්තරයෙන් පීඩා විඳලා මම නිකන් අසහනෙන් දැවි දැවි මානසික ආතතියෙන් පීඩා විඳින්නේ මොකටද? ඇයි මට ඊට වඩා ටිකක් සහනෙන් සැහැල්ලුවෙන් ඉන්න බැරිද? අන්න එහෙම හිතලා අඩුතරමින් ලෞකික වශයෙන් Tamanට සැහැල්ලුවෙන් ඉන්න පවා මේ උපේක්ෂාව ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට දක්වන්නේ මේ උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රතිපත්ති ක්‍රමය කියලා කියන්නේ මේක පුහුණු කළ යුතු විදිහ. එතකොට ඒක පුහුණු කිරීමේදී මොන විදිහේ කැපවීමකින්ද ඒක කළ යුත්තේ කියන බව. ඉතින් මහබෝසත්තරයක ඒක පුහුණු කරන මට්ටමට අනිත් අයට උපේක්ෂාව පුහුණු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ උන්වහන්සේලා ඒවා පුහුණු කළේ කොහොමද කියලා දැනගෙන සිටීම අපිට වැදගත් වෙනවා අපටත් පුළුවන් ප්‍රමාණයෙන් ඒ විදිහට උත්සාහවත් ඒ සමහනායක හැමදෙරු පැහැදිලි කරනවා නෛෂ්කාම්‍ය මෛත්‍රී ශාන්ති පාරමිතා තුන උපේක්ෂා පාරමිතාවට විශේෂයෙන් උපකාරවන ධර්මයයි. නෛෂ්කාම්‍යතා නෛෂ්කාම්‍ය අධ්‍යාශයේ ඇති තැනැත්තාට ලාභාදියට හා උපකාරක පුද්ගලයන්ටද ඇතිවන ඇල්ම දුරු කරගෙන මධ්‍යස්ත විය හැකිය. ශාන්ති මෛත්‍රී දෙක ඇති කල්හි අපරාධ කරන්න ඕන් කෙනෙක් කෝප නොවි මධ්‍යස්ත විය හැකිය. එබැවින් නෛෂ්කාම්මික ශාන්ති මෛත්‍රී පාරමිතාවන් සම්පාදනය කිරීමත් සමග උපේක්ෂාව පුරුදු කළ යුතුයි. එතකොට දැන් මේ ප්‍රතිපත්ති ක්‍රමයයි කියන්නේ නිකම්ම අපිට එකපාරට උපේක්ෂාව පුහුණු කරන්න බෑ. උපේක්ෂාව කියන තැනට අපි නිකම්ම යන්න ගියොත් අඥාන උපේක්ෂාවක් වෙත තමයි අපි නොදැනුවත්වම තල්ලු වෙන්නේ. ඒ කියන්නේ Tamanට සිද්ධ වෙන දේ ගණන් ගන්නෙත් නැතුව කටයුතු කරන්න, අනුන්ට සිද්ධ වෙන දේත් ගණන් ගන්න නැතුව කටයුතු කරන්න. එහෙමයි දැන් අපි කොරෝනා සමයේම දැක්කනේ. ඒ කියන්නේ මුඛවාඩමක් දාගන්න, මුඛාවරණයක් දාගන්න කියලා කිව්වහම සමහර මුඛාවරණේ පළඳින්නේ නැහැ. එතකොට ඇයිද හැවෙන් නෑ ඉතින් මේ අපි බෞද්ධයෝ අපි තෙරුවන් සරණ ගිය අය ඉතින් අපිට එහෙම මොකුත් වෙන්නේ නෑ එහෙම කියනවා සමහර. එහෙම නැත්තම් ඉතින් මේවා ලෝක ධර්මතානේ ඉතින් අපි කවදා හිටියත් මැරෙනවනේ. ඉතින් මේකෙන් මැරුණත් එකයි වෙන දෙයකින් මැරුණත් එකයි. ඉතින් මැරෙන්න තියනවා නම් ඒක මැරනවා ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා ඉතින් මං නම් ඕවච්චර ගණන් ගන්න ඔය තරම් නිකන් දඟලන්නේ වෙන දෙයක් වුණා වේ එන දෙයකට මුහුණ දෙන්න එහෙමයි අපි හිත හදාගන්න. දැන් ඉතින් මේ මහා ගැඹුරු උපේක්ෂාවක් වගේ තමයි කතාව. නමුත් තනි ක්‍රම අඥානකම ඒ තුලේ ක්‍රියාත්මකයි. ඉතින් ඒ බඳු අයට මම නම් කියන්නේ තමන් මරුණට කමන්න නැත්තම් ඒක ඒක අපට අදාළ නෑ. හැබැයි මරාගෙන මැරෙන්න අයිතියක් නෑ. එතකොට තමන් මුඛාවරණේ දාගත්තේ නැත්නම් අනිත් මිනිසුන්ට බෝ වෙනවා තමන්ගේ. අනුන්ගෙන් තමන්ට බෝ වෙලා තමන් මැරෙන්න ඕන නම් මැරුණට කමන්නේ. ඒක ඉතින් අපට අදාළ නැහැ. ඒ ඒ තනත්තා එහෙම හිතනවනේ. හැබැයි තමන් මුඛාවරණයක් නොපැළඳීම නිසා තමන්ට වෛරසය තිබුණොත් අනිත් අයට බෝ වෙනවනේ. එතකොට එහෙම අනුන් මරාගෙන මැරෙන්න අපට අයිතියක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන්වත් අනුතරමින් අපි සංයමයක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ වගේ අනුන් ගැන හිතන්නේ නැතුව, තමන් ගැන හිතන්නේ නැතුව එක්තරා හිතුවක්කාර දඩබ්බර ගතියකට යනවා. උපේක්ෂාව පිළිබඳව අපි එකවර පුහුණු කරන්න ගියොත් ඒ කියන්නේ මූලික අවශ්‍ය ගුණාංගයන් පුහුණු කරගන්නේ නැතිව අපි එතනට යන්න ගියොත් අන්න ඒ වගේ නිකන් අඥාන තැනකට අපි අද වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මහානායක හඳුර පැහැදිලි කරනවා අපි මේ උපේක්ෂා පාරමිතාව සම්පාදනය කරනකොට නෛෂ්ක්‍ම්‍ය ශාන්ති මෛත්‍රී පාරමිතාවන් සම්පාදනය කිරීමත් සමග උපේක්ෂාව පුරුදු කළ යුතුයි. ඒතර කොහොමද උපේක්ෂාව පුරුදු කරන්න නැත්තේ? ශාන්තියත් පුහුණු කරන්න ඕන, මෛත්‍රියත් පුහුණු කරන්න ඕන, නෛෂ්ක්‍ම්‍යත් පුහුණු කරන්න. ඒවත් එක්ක උපේක්ෂාව පුහුණු කළොත් තමයි යන්න ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව අපිට දියුණු කරගන්නට පුළුවන්. ඉතින් ඒ කාරණේ ඊටාත්ම වැදගත් අපේ උපේක්ෂාව පුහුණු කිරීමේ ප්‍රතිපatti ක්‍රමය හඳුනා ගනිමු. එය පුරණු බෝසත්තුමා විසින් අනුන් ගරු බුහුමන් කරන උපකාර කරන අවස්ථාවලදී අනුන්ට ගරු බුහුමන් කිරීම උපකාර කිරීම සත්වයන්ගේ එක්තරා ස්වභාවයකයි සිතා එය ගැන මධ්‍යස්ත විය යුතුය. අනුන් අවමන් කරන කරදර කරන දුක් දෙන අවස්ථාවලදීද අනුන්ට කරදර කිරීමත් සත්වයන්ගේ එක් ස්වභාවයකයි සලකා මධ්‍යස්ත විය යුතුය. දැන් පින්නතට මෙතනදී අනිත් අයගෙන් Tamanට උපකාරයක් ලැබෙනකොට ආයෙකත් ඉතින් මේ ලෝකේ ස්වභාවයක් අනුන්ට උදව් කරන ගතිය. එතකොට Tamanට කරදරයක් කරනවා ඉතින් මේ මිනිසුන්ට කරදර කරන ගතියත් ලෝකේ එක්තරා ස්වභාවයක්. ඒක ඉතින් මේ සත්වයින් සසරේ පුරුදු කරගෙන තියෙන එක්තරා ස්වභාවයක්. ඒ අයට රුචි නැත්නම් ඒ අය විරසක වෙනවා. ඒ අයට රුචි නම් ඒ අය සංග්‍රහ කරනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයක්. ඒකට අපි කලබල වෙන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැඩ. ඉතින් අන්න ඒ විදිහට හිතන්න පුළුවන් නම් තමයි මධ්‍යස්ත වෙන්න පුළුවන්. දැන් එතකොට හිතන්න පුළුවන් කෙනෙකුට දැන් මේ මට පීඩාව එන්නේ අකුසල කර්මයක් කරපු නිසායි මට මේ සුවයක් දැනෙන්නේ කුසල කර්මයක් කරපු නිසායි එහෙම දකින්නත් පුළුවන්. හැබැයි ඒ දැක්ම තුල අපි මධ්‍යස්ත වෙන්නට ඕන. මධ්‍යස්ත නොවුනොත් ඒ තනත්තා අර කුසල කුසල කර්මයන් කරපින්නාගෙන මේ හැමදේම කර්මය මත සිද්ධ වෙනවා කියන කර්මවාදී තනකට යන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා තමයි මෙතන ඒ කර්මය ගැන කතාවක් නැතුව ඒක ලෝක ස්වභාවයක් හැටියට දකින්න ධර්මතාවයක් හැටියට දකින්න මනස පුහුණු කරන හැටි උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් මේ උපේක්ෂාව කියලා කියන්නේ සත්ව සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථභාවය. දැන් මේ කතා කරන්නේ සත්වයන් ගැන. ඒතර සංස්කාර කියලා ගත්තන් පස්සේ අපි ගොඩාක් වෙලාවට ඇලෙන්නේ ආහාරෙහි රසය ගැන. ඊළඟට වස්ත්‍ර, ආභරණ, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, තනතුරු, කීර්ති, ප්‍රසාද මේ විදිහට අපි අවිඥානික වූ බොහෝ දේවල් වල ඇලෙනවා. ඒ වගේම නිന്ദා, අපහාස, දුක, ශෝක මේවා ගැන අපි බොහෝ කොට ගැටෙනවා. ඒතර අෂ්ටලෝක ධර්මයෙන් කරුණු හතරක් ලාභ, යස, ප්‍රශංසා, සැප ඒවා කෙරෙහි අපි ඇලෙනවා. අලාභ, අයස, නිന്ദා, දුක කෙරෙහි අපි ගැටෙනවා. එතකොට මහානායකහරු පැහැදිලි කරනවා අර ඊට අදාළ දැන් සත්වයින්ගෙන් පුද්ගලයින්ගෙන් අපි සත්ත්ව පුද්ගල හැටියට සම්මත කරගෙන තියෙන අයගෙන් මේ ප්‍රශ්න ටික එනකොට අපි ඒක ලෝක ස්වභාවයක ඒක සත්වයින්ගේ හැටියක් කියන බව දකින්න ඕන. ඒ වගේම මේ ආහාර ආදී පිළිබඳ රස තෘෂ්ණාව ඇති වෙනකොට එතනදී රස තෘෂ්ණාව දුරු කරන්න ප්‍රයෝජනය සලකා ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒවා අනුභව කරන්නට වස්ත්‍ර හා වාසස්ථාන පිළිබඳවද එසේම පිළිපැදිය යුතුයි. ඒක ඒ සඳහා තමයි දැන් ගිහි පින්නතුන් වුණත් සිල් සමාදන් වුණාම ආහාර ගන්නකොට ගිලන්පස වන්දනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ඇයි? ඒක පුහුණු වෙන්නට. දැන් පැවිද්දන් හැටියට අපිට දෛනිකව ඒක අපේ පුහුණුවක් හැටියට පවත්වාගෙන යන්නට ඕන. සිවුරක් පරිහරණය කරනවා නම්, ආහාර ටිකක් පරිහරණය කරනවා නම්, වාසස්ථානයක් පරිහරණය කරනවා නම්, බෙහෙත් හේත් ටිකක් පරිහරණය කරනවා නම් හැම විටම ඒක අපේ සිතැඟි වලට අනුව නෙමෙයි අවශ්‍යතාවය සලකාගෙන. මෙන්න මේ අවශ්‍යතාවය සඳහායි මේක කරන්නේ. පවත්වන්නේ කියන එක නිතර අවදීන් යුක්තව. එතකොට තමයි අපට අර ඇලීම් ගැටීම් අවම කරගෙන දේවල් පවත්වා ගන්නට පුළුවන් ඒ විදිහට උන්වහන්සේ අනිත් කරුණු ගැනත් පැහැදිලි කරනවා නින්දා ප්‍රශංසා ලාභ ආදිය පැමිණෙනකොට. එතකොට ඊළඟට තවදුරටත් උන්වහන්සේ ලෝමහංශ චරිතය ගැන බෝසත් චරිතයක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒකත් අපි ලබන සතියේ පැහැදිලි කරගමු. මොකද ඒ චරිතය අපට ඒ මට්ටමින් අපි හැමදෙනාටම උපේක්ෂාව පුහුණු කරන්න බැරි වුණාට ඒ උන්වහන්සේලා ඒ තැන්වලදී සිතූ විදිහ, කල්පනා කළ විදිහ, ලෝකෙට ප්‍රතිචාර දක්වූ විදිහ, ඒ ඒ ඒ ක්‍රමය එහෙම නැත්නම් ඒ තාක්ෂණය අපිට විශේෂයෙන් වැදගත් වෙනවා අපේ සිත පුහුණු කිරීමේ. ඉතින් අද දවසට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ලබන සතියේ ඒ ලෝමහංශ චරිතය පිළිබඳවත් ඒ වගේම මේ උපේක්ෂා පාරමිතාව ආත්ම මූලික මානුෂීය ඒ වගේම ආධ්‍යාත්මික කියන දැක්මකින් යුක්තව අපි පුහුණු කරන්නේ කොහොමද කියන කාරණා සාකච්ඡා කරලා මම හිතන්නේ අපිට ලබන සතියේදී උපේක්ෂා පාරමිතාව නිම කරන්න පුළුවන්. එතකොට අපි දස පාරමිතා පිළිබඳව සාකච්ඡාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපි අලුත් මාතෘකාවකට අපිට යන්න පුළුවන්. අපි පසුගිය සතියේ සිහිපත් කළා අපිට කාටත් වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් තියෙනවා නම් යෝජනා කරන්න අනිත් අයටත් අවස්ථාවක් දුන්නා. මම හිතන්නේ බුද්ධික මහත්මයා එකට Google form එකක් හදලා තියෙනවා. ඒක හැමෝටම ෂෙයා කරයි. ඒකේ ඕනනම් මෙන්න මේ වගේ මාතෘකාවක් සුදුසු කියලා එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අපට පුද්ගලික එවුව උනත් ගැටලුවක් නැහැ. එතකොට ඒ අපි ඉතින් වෙනදා හැම අවස්ථාවක් දෙන්නේ නැහැ. අපි කල්පනා කරලා සුදුසු මාතෘකාවක් අපි කීප දෙනා සාකච්ඡා කරලා යොදා ගන්නවා. ඉතින් මේ සැරේ අපි කල්පනා කළේ අනිත් අයටත් එහෙම වඩා ප්‍රයෝජනවයි කියලා හිතෙන මාතෘකා තියෙනවා නම් යෝජනා කරලා ඒවෙන් වඩා සුදුසු එකක් අරගෙන අපි සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. හොඳයි එහෙනම් අපි ලබන සතියේත් එතකොට කතා කරන්නේ උපේක්ෂා පාරමිතාව සම්බන්ධවයි. අද දවසේ දේශනාව මෙතනින් නිමවටපත් කරලා අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු.